අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් මෑණියෝරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡා යනතන් කමඨාන් උපදේශ පොදු වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ වගේම සභාවට අවස්ථානුකූලව බැන්නගින ලද ඉදානුව මතුවෙන ප්‍රශ්න වලත් අපි සාදර වෙමු අපි කාර්ණාංගිලා සිටු සභා සභා ප්‍රශ්න සභාගත කරන විදියට. අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව පර්යංකය. පර්යංකයේදී සිත ඊතා ඉක්මනින් සමාධිගත විය. පසුව මාහට වැටහි ගියේ ආස්වාසයේ ප්‍රාස්වාසය gediye පිටින් දැක්කාට අක්‍රමවත් සුලං පවතින බවත් ප්‍රාස්වාසයේ විශාල කර බැලුව විට හරියට සුලං හමනවා වගේ සහ ඊටාම සියුම් එකිනෙකා හා නොබැඳුණු ඒ අතරද හිස්තැන් ඇති තත්වයකුයි. හරියට හිරුවෙලියට දූවිලි නැගීම දකිනවා වගේ. ප්‍රාස්වාසයේ ගෙවීමත් සමග තද නින්දේ පසුවන බවත් රූප සංඥා සංස්කාර චේතනා අඩු වැඩි වශයෙන් පහළවන බවත් ඒ වායේ ගෙවී යාමත් බලා සිටීමි. තවද ඔබ වහන්සේ කියා දුන් පරිදි ප්‍රාස්වාසයේ ගෙවීම තද නින්ද නැවත මූල කර්මස්ථානයේ පැමිණීම අවස්ථා 30කට වැඩි වාර ප්‍රමාණයක් ඉදු කර අතරතුර ඔබ වහන්සේ විසින් දේශනා කරපු කය අතහැර ගිය කාන්තාවගේ කතාව මතක් වී ප්‍රාස්වාසයේ හැඩය නාමය ඇසරීමත් ප්‍රාස්වාසයේ අවසානයේ ශරීරය කාය සංස්කාරය අතහැරීමට උත්සාහ උනේමි. ඒ යම්තාක් තුරට සාර්ථක වුනි. නමුත් සිත නැවත මූල කර්මස්ත කර්මයේම පිහිටයි. මේ ලෙස අවස්ථා කීපයක්ම උත්සාහ කළෙමි. ශරීරයට දාඩියද දැම්මේය. අල්ල මැදි ඇති වේදනාව දැන් දැන් පෙරට වඩා ප්‍රකටව දැනේ. නැවතත් සිත ඝන අඳුරු කාලයකටපත් විය. මේ කාලයේ සිටින විට එක කාසිය දෙපැත්තෙන් චිත්තක්ෂණයකින් සිටිය අඳුරට වඩා සහන් එළියක් ඇති හිස් අවකාශයකට පිවිතුණි. මාහට දැනුනේ මා අස්වසා සිටියත් ඇස්සර බලන්නක් මෙනි. මෙය මාහට හැඟුණ පරිදි විශ්වයයි. මට ශාක්‍යා ඉබේටම කියවුනි. මනසින්. පාවෙන බවකුත් පැහැල්ලෝකුත් මා මෙම දර්ශනීය වමේ සිට දකුණට බලන ආකාරයත් ඉබේම පාවමින් සියුම්ම නමුත් ඒකාකාරීව කැරකෙන බවත් අත්විඳිමින් සිටින අතරතුර ඔබ වහන්සේගේ අවවාදය මතක් විය. එය දුටුව දුටුව බවට දැනගන්න කියලා. මට වැටහුණේ එතනින් දකුණු පැත්තට පාවී යන්න හදන බවකුයි. නමුත් එය එසේ සිදු නොවිය. යෝගිකගේ ධාරානිපාත කිවිසුමකින් මා තිගැස්සී නිින්දෙන් නැවති උනත් මෙන් නැවත මූල කර්මයට සිතපත් විය. සිතේ සමාධියට හානියක් නොවූ නමුත් නැවත නැවත උත්සාහ කළත් ඒ தත්ත්වයට ළඟා වීම නොහැකි විය. පැය දෙකක් පමණ මා භාවනා කළේය. ප්‍රශ්නය අංක 1 ආස්වාසයත් ප්‍රාස්වාසයත් ශරීරයෙන් වෙන් කිරීමටගත් උත්සාහයත් හා අවකාශයට පිවිසීමත් පහදා දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෙව ප්‍රශ්න අංක 2 භාවනාවෙන් පැය ගාණක් යනතුරු ධර්මයේ ශ්‍රවණය කරද්දී නලලේ අල්ලා සිටින ගතිය නැත්නම් දැනීම අවදි පහදා දෙනමින් ඉතාමත් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි ඊයේ මම හිතන්නේ ප්‍රශ්න කීපයකද මතක් කරා භාවනා කරනකොට එක්කෝනාලේ හරි කොයි හරි තේරෙන්න පටන් ගන්නවා නිකන් කෝස්කෝල ගුලියක් කලුණා වගේ දෙබරයක් බැඳා වගේ. ඉතින් ඒක අපි වාසියට හරව ගන්න ඕනේ මේක කයේ හිත පිහිට බාට ලකුණක්. ඒක ඇයි කියන ප්‍රශ්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ එක ජවනිකාවකින් අපිට තීන්දුවක් කරන්න බෑ. ඔක නැවත නැවත එනකොට නම් තේරේ මොකද්ද වෙන්නේ කියලා ඉවසන්න පුළුවන් නම් දිගට කරන්න. රචනයේ පුරාවට අහගෙන ඉන්නකොට තේරෙනවා එන දෙයකට ඉඩ ලෑස්ති මනසක් සූදානම් මනසක් තිබිච්ච නිසා පරාසය ලොකු වෙන්න පටන් ගන්නවා. කිසිම තේරීමකින් බේරෙමකින් යනකොට විශාල පරාසයකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකෙදි හම්බෙන දේවල් නැත්තම් මේ යන ගමනේ වේගය එහෙම නැත්තම් මේ යන්නේ ඉස්සරහටද පස්සටද කියන සැක නැත්තම් කුකුස් එහෙම නැත්තම් අන්‍ය වීත භාව පුළුවන් තරම් දුර්වං කරලා එහෙම නැත්නම් ඒව කෙලෙස් වශයෙන් සලකලා පෙර දැක්මක් ඒකට අදිමොක්කේ කියලා කියනවා. මේකමයි හරි මාර්ගය කියලා විශ්වාසය පහල කරන පහල කරන පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට තේනවා මේ අන්ධකාරයේ කරවලේ ගිය ගමනක් දවල් එළියේ යන්න වගේ පහසුවක් එනවා. ඉතින් ඒක අත්දැකීම් සෑහෙන ප්‍රමාණයක් නැතු වෙන්නේ නැහැ. දැන් ඒකට මේ අත්දැකීම් එකතු වෙන පටන් අරගත්තා. ඒක නිසා සැකැතිතෙන් නොපැහැදිලිතෙන් හිතන්නවත් එපා. හිතපු ගමන් වෙන්නේ ඒ කෙලස් ගොඩක් එන්න පටන් ගන්නවා. දන්න විවෘතකම ලෑස්තිලා යන මනස දිගට වැඩි කරගෙන යන්න. එතකොට මේ හම්බෙච්ච අවස්ථාවේ උපරිම පරෝජනේ එහෙම නැත්නම් උපරිම ආත්ම විශ්වාසය එහෙම නැත්නම් උපරිම ප්‍රතිපදාව සිද්ධ වෙන්න පටන් අරගනි. සැක නැහැ කියන්න බෑ. සැක තියෙනවා. සැක සහිත තැන් තියෙනවා. නැත්නම් පුළුවන් තරම් පුංචි කළ සලකන්න අදිමොක්කය විශ්වාසය පෙරදක්ම තියෙන පැත්තට ආත්ම ශක්තිය තෝ ඉදිරියට යන එකයි කරන්නේ. ඔය අහලා තියෙන ප්‍රශ්නේ ඉච්චරම විසඳාගත යුතුම ප්‍රශ්න නෙවෙයි. වැදගත් දේ තමයි ඔය මුල් හරිය ප්‍රශ්න කරපු ඕන දෙයකට ලෑස්ති වෙලා සූදානම් ශරීරයෙන් යන ගමන ඒක තමයි ආත්ම විශ්වාසය ඇති කරන්න ඇති වෙලා තියෙන කිට්ටුම සාධකේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා කරන විටත් ඉන් බැහැරව සිටන විටත් නිතරම S2 දෙපැත්තෙන් ආලෝක විශාල එළි ගමන් කරයි. මේ සති කීපයක සිට සිදුවේ. මුල් කාලයේ ඊතා කුඩාවටත් එළි දිස්විය. මේ කුමන தත්වයක්දයි පහදා දෙන මෙන් ඊටාම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ වගේ දෙයක් එනකොට අහන්න ඕනේ මට මේ එළි එහෙම නැත්නම් අර කියන විදිහට ඇස් දෙක මැද තියෙන මේ ඇලවිච්ච ගතිය නිසා ප්‍රෙෂර් එක තියෙන වගේ ප්‍රෙෂර් පොයින්ට් එකක් පේනකොට මූල කර්මස්ථානේ බැලීමට මේක බාධාවත්ද නැද්ද කියලා. ඒක තියේදී Tamanට මූල කර්මස්ථානය බලන්න පුළුවන් නම් එහෙනම් භාවනාවේ මේ පිටපොට යamak නැහැ. ඉතින් මේ ඉලි ගැන කතා කරන මිසක මූල කර්මස්ථානේ මොකද්ද කියලාවත් ලියලා නැහැ. ඉතින් ඒ කියන්නේ එන්නේ එන කරදර දිගේ හිත යනවා මිසක් අනවශ්‍ය දේවල් ගැන කතා කරනවා මිසක් මම මේ ඉඳගෙන භාවනා කරනකොටද මේක වෙන්නේ? නැත්නම් කමටහන මොකද්ද? මොන මූල කර්මස්ථානේ යනකොටද භාවනා කරන්නේ? කියන විස්තර ටික දෙනවනම් අපිට පුළුවන් සාකච්ඡාවට මතු කරන්න. ඉතින් මේ ප්‍රශ්නේ ආපේ කන කැමැතිද? මේ මොන භාවනාවක දිගද මේකේ මතුවෙන්නේ කියන විස්තර ටික දෙන්න. එතකොට පුළුවන් ඉස්සරහට යන්න නැත්නම් කරුණා කරලා ලියනකොට මූල කර්මස්ථාන පිළිබඳ විස්තර ලියලා අතුරු ආන්තර ගැන ලියන්න. එක එකකට පොඩ්ඩක් වාක්‍යයක් වැඩිපුර එකතු කරන්න. මේ පැමිණිච්චි ආලෝක දැකීම නිසා මූල කර්මස්ථානයේ දැකීම බාධා වෙනවද? එහෙම නැත්නම් තිබුණ විදියට මූල කර්මත්තානේ කරගෙන යන්න පුළුවන්ද කියන තොරතුරක් දැනගන්න කැමතියි මම. එතකොට නම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න නැත්නම් මේ දී ඇති තොරතුරු මදි විග්‍රහයක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පරියංක භාවනාවේ යෙදී සිටින විට ප්‍රථම ආස්වාසේ හා ප්‍රාස්වාසේ සිටම සිත තැන්පත් විය. මෙසේ ප්‍රාස්වාසයේ ගෙවීම හා ආස්වාසයේ ගෙවීමත් දෙකම නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර තද නින්දකට වැටුනි. නළල මැද අල්ලා සිටින ගතිය හොඳින් දැනුනි. මේ කාලය තුල සංඥා හා සංස්කාර මතුවී එන හැටිත් ඒවා දෙස බලා සිටියේදී ගෙවී යාමත් දුටිමි. තවද මේ කාලය තුල නළලේ වේදනාව අඩුවන බවත් ප්‍රකට වෙන බවත් දැනුනි. මම තද නින්දට වැටුනි. අධික ලෙස දහඩිය දමන බව දැනුනි. මිය ගොස් හෝ ක්ලාන්ත වී හෝ නැති බව දැනුනි. අවට පරිසරයේ දුවනද දැනුණත් ගාණක් නැත. මා නිදි දෙස බලා සිටීමි. මෙසේ පැය ගාණක් වුණත් සිටිය හැකි බව දැනුනි. මේ වන විට සංඥා හා සංස්කාර නැත. කවුරුන් හෝ දහවල් දාණයට යාමට මට පිටට හතරවරක් තත්තු කරත් එයින් සමාධියට අබ්මල් රේණුවක හානියක් නොවුණත් තවත් විනාඩි 5ක් පමණ එම ඉරියව්වේ සිට සත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තේය. මා ඉන්පසු නැවත මූල කර්මයේ වෙත පැමිණ ඇසරියත් මල්ලේ වේදනාව. දැන් වේලාව 12:35. තවම ඇත. ඔබ වහන්සේගෙන් දෙපා නැමද ගෞරව භක්තියෙන් ඉල්ලා සිටින්නේ මේ தත්ත්වය පහදා දෙන ලෙසත් ඊට කල යුතු දේ පහදා දෙන ලෙසත්ය. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. විස්තරිත හොතයි ඉස්සරහ කරන්න මොනවාක්වත් ඉස්සරහ කියන්නේ මොනවත් කරන්න දෙයක් තියෙනක නෙවෙයි ඉස්සරහ තියෙන යමක් නොකර සිටීමයි. කෙසේ නමුත් මේ භාවනාවට ඉඩ දෙන්න මොනම දෙයක්වත් මට කරන්න බෑ මම කෙරුවොත් මට කරන්න පුළුවන් ඉන්නේ මේ භාවනාව එකලස කඩා ගන්න එක විතරයි. කරන හැම දෙයකින්ම වෙන්නේ 63ක් වටනවා වගේ. ඒ යන්න දැන් පටන් අරගත්තා නම් පුළුවන් තරම් මමයා අයින් කරන්න. එහෙම නැත්නම් මමයා නිෂේධනය කරලා දාන්න භාවනාවට ගියාට දැන් වාට තනියම නැගිටලා යන්න පුළුවන් යන්නේ කියන. මොනම විදිහකින්වත් හිතන්න එපා මින් එහාට සම්බන්ධයක් මට තියෙනවායි කියලා කලියුත්තක් තියෙනවායි කියලා ඒ කරන හැම දෙයක්ම ඔය සඳහන් කරලා තියෙන සංස්කාර කාණ්ඩය වැටේ. මේ සංස්කාර නොකර සිටීමට ඉගෙන ගන්න කලාවක් තියෙන්නේ එතකොට සෑහන ප්‍රමාණයක් සතිය තියෙන්න ඕනේ. සෑහන ප්‍රමාණයක් අරමුණත් එක්ක ඉසෝද වෙන්න ඕනේ. උනාට පස්සේ බලන්න සතියට වැඩි බාර දීලා සකස් කිරීම, සංස්කරණය කිරීම, කතන්දර ගෙතිලි මොනවාක්වත් නැතුව යන එක. ඒ නිසා මේ යන වැඩ පිළිවෙලේ කිසි බාධාවක් නැහැ. පුළුවන් තරම් ඒකට හිත හුරුකරනද සිද්ධි කරනවා කියලා කියනවා මේක. වශී කරගන්නවා කියලා කියනවා. යම් මට්ටමකට ඇවිල්ලා භාවනාව ගැම්ම ගත්තට පස්සේ මුන්නම දැක්කත් කරන්න තියෙනවා කියලා හිතන්න එපා. ඉන් ඉදිරියට භාවනාව විසින් කරගෙන යන්න තියෙන ටික කරලා දෙයි. ඒ බවට වග බලා ගන්නවා. මම මේකට යමක් නොකර සිටින්න මම මේ වෙලාවේ විනිශ්චය කරනවා. විනිශ්චයකුත් නෙවෙයි ඒක. ඒක තමයි දක්වන්න තියෙන අනුග්‍රහය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී පතුල් පොළවේ ස්පර්ශ වීම පමණක් දැනෙන ලෙස සති සමාධි බලවත් විය. පර්යංකයට වාඩි වීමි. හුස්ම නොදැනී ගොස් දෙනෙත් අතර නලල ගැඹුරටම කිඳා බැසීමට උත්සාහවත් විය. අරමුණක් පැමිණ එවන් වී ගොස් නලල තුලින් හිස තුලට බැස්සේ මොළයේ දැඩි තිරපුමක් පීඩනයක් ඇති කරමිනි. කීපවරක් මෙසේ විය. හිස පුපුරා යන්නේ නම් හොඳයයි සිතිනි. හිසේ පීඩනය ශරීරයේ පුරාම පවතින පීඩනයක් දක්වා වර්ධනය විය. ශරීරයේ පුරාම දැඩි ශක්තියක් ඇති වී මුළු ශරීරය දැඩිව තෙරපි ලිහිල් විය. ශරීර සංඥාවෙන් බැහැර විය. දැනුනේ විශ්වය සමග බැඳුණු ශක්තියක් ලෙසිනි. සිහිය එම වපසරිය තුලම පැවතිනි. සිහිය පිටට නොගිය අතර බාහිර අරමුණු කිසිවක් මතු නොවිය. මෙය ප්‍රබෝධයක් යයි සිතුවෙමි. එහෙත් සිදුවේ කුමක්දයි කුකුසක් ඇතිවිය. අනුකම්පාවෙන් විස්තර කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මෙතෙක් ඉදිරිපත් වෙච්ච හැම ප්‍රශ්නයකම තියෙන්නේ යම් ප්‍රමාණයක අලුත් අත්දැකීමක් ලැබලා තියෙනවා. නැත්නම් මේ ඉතිසලා ගියේ නැති ප්‍රදේශයකට ගිහිල්ලා තියෙනවා. ඒක විග්‍රහ කරගන්න උත්සාහයක් කුකුසක් දැනගැනීමේ ආසාවක් තියෙනවා. ඒක නම් සාධාරණයි. නමුත් මේ එක වතාවක් වුණාට කිසිම දෙයක එහෙම බලාපල කියන්න පුළුවන් ගතියක් මොකක්ද කියලා අඳුරගන්න පුළුවන් ගතියක් නැහැ. ඒකම නැවත නැවත ආවොත් විතරක් ඒකේ වටිනාකමක් තියෙනවා, පණිවිඩයක් තියෙනවා. එතකොට නම් කියන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ ඇති වෙලා තියෙන தত্ত্বය හොඳයි කියලා අපි විනිශ්චය කරගනිමු. නැවත නැවතත් ඒ தত্ত্বයට යෑම සඳහා කුමක් කළ යුතුද? අන්න ඒ දේ ඒ අනුග්‍රහය කරන එකයි කරන්නේ. මේක මොකද්ද කියලා මේ තෝරන්න බේරන්න හදිස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දරා කියා ගන්න බැරි, විසසා ගන්න බැරි සත්‍යක් නෙවෙයි තියෙන්නේ. ඔක්කල යුත්තනම් මේ தത്വයට නැවත හිත යන්න කුමක් කළ යුතුද? ඒ දේ කරන එකයි කරන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව කරද්දී ඇහි බැම දෙක අතරින් අඳුරක් ඇතුළටම ඇතුළට කිඳා බැසීමට වෙර දැරිය. එක්වරම විදුලි වේගයෙන් මොළය පසාරු කරගෙන හිස් කබල විදගෙන තියුණු වේග ධාරාවක් නිකුත් විය. එවිට තදබල වේදනාවක් ඇති විය. තියුණු ආයුධයකින් පසාරු කරන්නාක් මෙන් ඊට පසු පැයකමාරක පමණ ගැඹුරු සමාධියකින් පසු වෙමි. මේ සිදුවියේ කුමක්දයි පහදා දුන මැනවි. ත්වන් සරණයි. ඔක්කොගෙම සඳහනක් තියෙනවා මේ ආතතියක් ඇලෙන ගතියක් නැත්තම් පසාරු කරගෙන යන ගතියක් මේක ධම්රවියක ගෙනල්ලා දීලාද වන්දන්නේ මේ එහෙම එකක් ඉතින් ඔක්කොටම නම් වෙන්න ඕන කම නැහැ නමුත් අපේක්ෂා නැති කරපු දේවල් සිදු වෙන බව නම් කියත හැකියි කවදාකවත් අපි අපේක්ෂාවත් තුලින් නිවනක් ලැබෙන්නේම නැහැ අපි නොදන්න ශේෂයට ගියාට පස්සේ තමයි පියවරක් හරි අඟලක් හරි නිවට ලඟ වෙන්නේ ඉතින් ඒක එනකොට ඒකට ඒක තීරුම් කළ දෙන්න කාටවත් කරන්න බෑ නමුත් මම ඊට පස්සේ මේ වගේ දේවල් ආවත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ හිත් කරදර ගන්නෑ මම ඉදිරියට යනවා කියලා ඒ අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති වැඩි කර ගැනීම විතරයි කරන්න තියෙන්නේ මේ එක එකක් විචාර කරන්න අමාරුයි විචාර කරන්න ගියොත් එතන ටැග් ගහිල්ලක් වෙනවා ඒක අල්ලගෙන නිත්‍ය කරගන්න හදනවා මේවා නිකන් මේ පාසිං ෂෝ එන්න පටන් ගන්නවා ෆ්ලක්ස් එක යන්න පටන් ගන්නවා එකක්වත් මෙනෙහි කරන්න යන්න එපා එතකොට නිමිති ගත්තා වෙනවා මේක ව්‍යංජන ගත්තා වෙනවා. අනුව්‍යංජන ගත්තා වෙනවා. ඒතකොට නිත්‍ය සංඥාට වැටෙනවා. මේවා ඇවිල්ලා යන දේවල්. මේ එකකටවත් මේ පරක්කු වෙන්න එපා, පොරොත්තු වෙන්න එපා. ඊගා වෙන එකට උනන්දු වෙන්න. එතකොට බොහොම ශීඝ්‍රයෙන් මේක සිද්ධ වෙන්න පටන් ගන්නවා. නොදන්න ශේෂ්ත්‍රීක. එහෙම නැත්නම් මමය නැති තැනක, මානෙ නැති තැනක, තණ්හාව නැති තැනක තමයි නිවනට වසන්න පුළුවන්. දන්න තැනක නම් ඇත්තෙම නැහැ. ඒකාන්තෙම නොදන්න ශේෂ්ත්‍රික තියෙන්නේ. ඉතින් මේ පොඩ පොඩ දීලා බලනවා. ඒ නොදන්න පැත්තට යනකොට කොච්චර බයද කියලා. කොච්චර පස්සට අදිනවද කියලා මේ ශරීරයට සහ ජීවිතයට තියෙන ආසාව නිසා. නිසා ඒක අපේක්ෂාට විරහිතව කාය ජීවිත নিরপেক্ষව මේ ගාව දවසේ මේ මෙහෙම දෙයක් වුණොත් මේකම වෙන්නේ තවත් වෙන වෙන දේවල් වෙනවා. ඒ හැම දෙයකම මම අලුත් වෙනවා කියන අදහස මිස මේ එනේන දේවල් වල ලග්න පලාපල බල බලා අංග ප්‍රත්‍යංග බල බල නිමිති ගනිමින් ව්‍යංජන ගනිමින් ගන්න ගත්තොත් ගමන පමා වෙනවා. ඒක ඇත්තටම අරියාදුවට හිටිනවා. මේකට යන්න එක තමයි කරන්නේ. ඒ නිසා නැවත නැවත ඉන්න අරින්න නැවත නැවත යන්න අරින්න. එතකොට තමයි තේරෙන්නේ පුදුම අලුත් වීමක් තිරියංගත වීමක් සිද්ධ වෙනවා. තිරියංග වෙනවා කියලා කියන්නේ තරුණ වෙන්න පටන් ගන්නවා. අතිපූජනීය ස්වාමීන් වහන්ස දින කිහිපයකට පෙර ඇසූ පර්යංක භාවනාව ගැන ප්‍රශ්නයකට ලැබුණු පිළිතුර හා සම්බන්ධ ප්‍රශ්නයකි. ඔබ වහන්සේට එදා මා ලියුවේ මා කලින් පර්යංකවල අත්දකින නිින්දක් නොවන නොදන්නා අවස්ථාවල් වල අත්විඳ බවත් නමුත් මෙම රිට්‍රීට් එකේදී එවැනි අවස්ථාවකට නොගොස් හුස්මට සිත තදින් පවත්වා එවැනි අවස්ථාවලට නොගොස්ම දිගටම සිටීමට දිගටම සිටීම සඳහා මම වීරියෙන් හුස්ම බැලූ බවත් එවිට මම පය දෙකකට ආසන්න පහසුවෙන් සිටිය හැකි කලින් පයක් බවත්ය. ඉඳ හිට නොදන්නා අවස්ථාවට ගියත් මෙසේ අධික වීරිය යොදා හුස්ම අත නොහැර සිටින විට සිතුවිලි ඒමද අඩු බවක් හා වේදනා අපහසුතාවයන් එන්නේ පහු වෙනකොට බවත් ලියවෙමි. ඔබ වහන්සේගේ පිළිතුරුයේ මේ සිතුවිලි වලටත් වේදනා වලටත් හොඳ පනිෂ්මන්ට් එකක් ඒ නිසා හොඳය. නමුත් යෝගාචරයා පනිෂ්මන්ට් යෝගාවචරයටත් පනිස්මන්ට් එකක් බවත්ය. ඒ නිසා ඊට වඩා નિરાයාසයෙන් වෙන හුස්ම බලන ලෙස හා වෙන දේ බලන ලෙසය. මට මේ හොඳින් ආපස්සට සිතා බැලුව විට එසේ දෙගුණයක් කාලයක් සිටිය හැකිවත් හුස්ම ආයාසයෙන් නොගත්තත් හුස්ම බැලීමට දාන වීරිය පනිස්මන්ට් එකක් ලෙස තේරෙන්න විය. ඒ නිසා පෙර කල ආනාපානයට නැවත පුරුදු අතර નિરાයාසයෙන් යන වචනය නිතර ඔළුවේ තියාගෙන කලිමි. අදහා අද හා පසු වූ දින වලදී මම අද්දුටුවේ මට එලෙසත් පය දෙකකට ආසන්නව සිටිය හැකි බවත් නිින්ද නොවන නොදන්නා අවස්ථාවල් එකක් හෝ දෙකක් පමණ සිදු අතර ඊට අමතරව හුස්ම નિરાයාසයෙන් බලන විට සියුම් නාඩි වැටීම් වැනි ස්පන්දන අත්වල ඇඟිලි ප්‍රදේශ වලින් පටන්ගෙන ඊට ටිකකින් පසු හෘද ස්පන්දනය වීමද දැනෙන බවත්ය. මේ ගතිය භාවනාව පුරාවට මගේ පවතී. ඊට අමතරව දෙපාවල වේදනාව පටන් ගත්ත අවස්ථාවල කලින් පරියන්ක වලට වඩා හොඳින් වේදනාව ස්පන්දාකාරව ඇතිවෙමින් නැතිවෙමින් දුටු බවත් තවත් විශේෂයක් ලෙස භාවනා කාලය තුල පමණක් නාසිකාග්‍රයේ කලින් දැනුණු ගතිය හා ස්පන්දාකාර දැනීම frustrating sensation දවසේ අනෙක් විවේකී වේලාවල් වලදීද නැවත නැවත එන බවත්ය. එය භාවනාවකට ආරාධනාවක් මෙනි. මම මේ කරන දේ හරිද? ඔබ වහන්සේගෙන් කලින් දුන් උපදෙස් මම හරියට අවබෝධ කරගෙන ඇද්ද? තා ගෞරවයෙන් උපදෙසක් අතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි පළවෙනි සැරේ මතක් කරනකොට කියලා තුනේ හුස්ම රැල්ල එක දිගට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට හිතවිලි වේදනා මොකොත් නැතුව ගොඩ වේලාවක් අරමුණට මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් කියන එක එලදී මම මතක් කරේ මේකත් දැනගන්න ඕනේ. යෝගාවචරය ඕන වෙලාවක හිතිලි වැඩි වුණොත් වේදනාව වැඩි වුණොත් මේ ළඟ ළඟ මෙනෙහි කරලා අරමුණ ඇස් බැල්මේ තියාගෙන ඉන්නකොට අර වයින් වෙනවා. වේදනාව හිතිලි අයින් වෙනවා. නමුත් මේක වෙහසක්. ඒ නිසා මෙහෙම කරලා යම් වෙලාවක හිතිවිලි වේදනාවක් නැති තත්ත්වයට આવොත් මෙනෙහි කරන්නේත් නැතුව ආනාපාන යමති බේතු කියන හැඟීමකින් තොරව අනායාසින් යන්න දෙන්න පුළුවන්. එතකොට කෙරෙන භාවනාව තියෙනවා. අරකට කියන්නේ කරන භාවනාව. මෙන්න මේ දෙකම අවශ්‍යයි භාවනාවේ දියුණුවට. කලබල කෙරුවොත් හිතට කරත්තපදින බඳින ගල්කාරයා උන්තරම තලන ගුණාට. එහෙම නැහෙනේ කරත්තේ අදිනවනම් කෙවිත පැත්තක තියලා ගල් කවියක් කියලා යනවා. ආන්නේ විදිහට මේ කරදර කරන වෙලාවට විතරක් දනුවම් කරනවා. හැබැයි කෙවිත විසි කරන්න එපා. කෙවිත තියාගන්න. ගහන්න එපා. ආනේ මේ දෙක දැනගත්තට පස්සේ තේරෙනවා කොතනදීද භාවනා කරන්න ඕනද කොතනදීද භාවනා කෙරෙන්න ඕන කියන එක තේරුම් ගත්තට පස්සේ මනස විශාල පුළුල් භාවයකට එනවා දෙකටම ලෑස්ති වෙනවා දෙකටම සූදානම් ශරීරයක් එතකොට වේදනා දැරීමේ ශක්තිය වැඩි වෙනවා අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා එතනින් ගියාම පශ්චාත්තාප වෙන්නේ නැතුව යන්න හදනකොට මේ තේරෙන්න ගන්නවා ගැඹුරින් ජීවිතේ හැම චිත්තක්ෂණයකම දැවිලි දැවිලි තියෙනවා ඉතින් කල අපි নানা ක්‍රමවලින් එක යට කරන්න ගියාට ජීවත් වෙන හැම තැනකම පීරි ගෑවිල්ලක් තියෙනවා. පෙලීමක් තියෙනවා. දැවිල්ලක් තියෙනවා. තැවිල්ලක් තියෙනවා. ඉතින් ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා දුක්ඛ සත්‍ය වැටහිච්ච එකනට පේනවා මේ ජීවිතේ සැපක් නැහැ. ගත කරන හැම වෙලාවෙම දැවිලි තැවිලි තියෙනවා. පීල නට්ටෝ, සන්තාප නට්ටෝ පෙළන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. ඒකත් නිතර මොනත මාරු වෙනවා. සංකතට්ටෝ විපරිණාමට්ටෝ ඉතින් මේ විදිහට විස්තර කරන්න බෑ. හේතු කාරණා රාශියකින් සිද්ධ වෙන්නේ. මේකත් එක්ක ඉන්නවනම් දැවිලි තැවිලි තමයි. හැබැයි කෙලස් නැහැ. අලුතෙන් කෙලස් රැස් කරන්නේ නිතරම දන්නවා ජීවත් වෙන බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. මේක දෙස බලා සිටීම පීරි ගෑමක්. පිළීමක්, දෙවිල්ලක්, තැවිල්ලක්. හැබැයි දන්නවා මේ තමයි යන්න පුළුවන් අඩුම මට්ටම. මේක නැති කරන්න දඟලන්න ගත්තොත් ඉරියව් මාරු කරන්න හරීමේ අලුතෙන් කෙලස් රැස් වෙනවා. චේතනා රැස් වෙන නිසා පුළුවන් තරම් මේ ජීවිතේ පුරාවට තියෙන මේ දැවිලි ගතිය, පුරාවට තියෙන මේ තැවිලි ගතිය මේක මගේ නෙවෙයි භවය කියන්නේ මේකට. මේකට දුක්ඛ ආරි සත්‍ය කියලා කියනවා. නිසා මේක ආවට පස්සේ මේක බාර ගන්නව ඇර මේකත් නැති කරන්න ඕනේ කියලා හිතුව තිබුණට වැඩිය දුක්කටපත් වෙනවා. මේ ජීවිතේ ඉන්නකම් කවදාකවත් ඔయిత වැඩි අඩු මට්ටමකට යන්න බෑ. ඒ නිසා මේකත් එක්ක ඉන්න පුළුවන්. මේක දරා ගන්න බැරි තත්යක් නෙවෙයි. මේක මේ ඒ දැවෙන ගතිය, ඒ පෙළෙන ගතිය, ඒ පීතිගාන ගතිය ජීවත් වෙන බවට නිකුත් වෙන සංඥා. ආනේ ඒක මුලිච්ච වෙච්ච දවසේ ඒක මූණට මූණ දාගත්ත දවසේ ප්‍රමෝද වෙන්නේ කියලා බුදුහාම සඳහන් කළා තියෙනවා. දැන් යන්න පුළුවන් අඩියටම ගිහිලා තියෙන්නේ මට නිතරම තේරෙනවා මේ දැවිලි තැවිලි. හැබැයි ඒක මම ඉල්ලලා ගත් එකක් නෙවෙයි. ජීවිතය කියන්නේ මේකයි. මේක නැති කරන්න උත්සාහ කරොත් මේට වෙඩි නටන්න වෙනවා. මේට වෙඩි දඟලන්න වෙනවා. ඒකට කර්ම රැස් වෙනවා. පරිමට අඩුපාඩුකම් ඊට පිට වැඩිය හොඳයි. මේ තියෙන දැවිලි තැවිලි මේ වාක්‍යයේ රචනයේ පසු කොටසේ ඒක ටිකක් විස්තර වෙන්න පටන් ගන්න තියෙනවා. නිතරම අවදියෙන් ඉන්න වෙලාවට මොනවාදෝ පීරිගෑමක්. ඒකට පෙළන ගතිය කියලා කියනවා. පොළන ගතිය කියලා කියනවා. දවන ගතිය, තවන ගතිය තියෙනවා. දක්ෂ යෝගාවචරය භාවනා කරපු තලතුණකන මේක නැති කරන්න හිතන්නේ මේක දකින්න හම්බෙච්ච එකන සතුටු වෙනවා. මේක තමයි භවය කියන්නේ. දැන් මම නිතරම ඉන්නේ වර්තමානයේ එන දැවිලි තැවිලි දිහා බලාගෙන. ඒක දරා ගන්න බැරි වුණාට දැවිලි දැවිලි තමයි. ඉතින් ඒකෙදි කෘත්‍ය බහතබලා තව මට කර යුත්තක් ඕනේ නෑ මේක දිහා බලන්න එකයි කරන්න තියෙන්නේ කියලා ඒ නෑ වගකීම බහතැබීමෙන් කෘත්‍ය බහතැබීමෙන් ලොකු සාන්තියක් හම්බ වෙනවා. මේකත් එක්ක ඉන්න එක තමයි කරන්න ඕනේ. මේකෙන් පිටපණින්න යන්න එපා. මේක පිටපණින්න පුළුවන් කුඩු ගහලා පුළුවන්, බීලා පුළුවන්, වෙන කෙනෙක් කරඬු කර කර ඉන්න පුළුවන් ටෙලිවිෂන් බලලා පුළුවන් පත්‍ර බලලා පුළුවන් ට්‍රිප් ගිහිල්ලා පුළුවන් ගොඩක් දේවල් මේකේ පිටපරින්න පුළුවන් හැබැයි කර්ම කෙල්ලවර කරන්න බැරි කර්ම රැස් වෙනවා ඊට මීට වැඩිය හොඳයි මේකත් පැමිණි දුක් පැණි රහයි කියලා මේකත් එක ඉන්න පුරුදු වුණොත් ඒ යෝගාවචරයට ඉරියව්වේ ප්‍රශ්නයක් නැහැ දවසේ උදේද දවල්ද රැයද කියලා ප්‍රශ්නකුත් නැහැ තමන් බාලද මහලුද කියලා ප්‍රශ්නකුත් නැහැ උගද්ද නුගද්ද කියලා ප්‍රශ්නකුත් නැහැ. මම ත්‍රිපිටකය දන්නේ මම විනය දන්නේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ මේ උපත් දවසේ ඉඳලම පෙනින්න උත්සාහ කරපු පෙන්වන්න උත්සාහ කර මේ දැවිලි සැරේ සත්‍ය පිළිගත්තට පස්සේ ඒ යෝගාවචරයගෙන මේ තල තුනකම කියා ගන්න විදියක් නැහැ. මොකද හැම කෙනාම මේ පුංචි වේදනාවක් නැති සැපයක් ඉල්ලන්න හදනවා. ඒක කරන්න ගිහිල්ලා নানা ප්‍රකාර වද විදිනවා. භාවනා යෝගාවචරය බව. මේක දන්නේ නැති අය සැප හොයන ගමනකට ගිහිල්ලා මේක ප්‍රතික්ෂේප කරනවා. යෝගාවචරය කරන්නේ මේක ආයාසයෙන් උපේලා. ආ මේක තමයි අඩියම අඩියම එළන ගතිය තවන ගතිය මේක තියෙනකම් මං ඉන්නේ සතියේ. මේක තියෙනකම් මං ඉන්නේ එළඹ සිටි සීයේ. මේක නැති කරන්න උත්සාහ කරන්නේ මේකත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිගැනීම බුදුහාමුදුරුවෝ කිව්වේ නැත්නම් අපි කරන එක නැහැ. අපිට ඥානයක් නැහැ. මේක මේ දුක මේක නිතරම තියෙන එකක්. ඔක මූණට මූණ දාලා තියානින්දින් කියලා මේ පරිඤ්ඤීය වස්තුවක් වශයෙන් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියූප එක දීර්ඝ ගමනකට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා මෙතන දුක නැති කිරීමක් නෙමෙයි කරන්නේ. මේ ආවේනික දුකට හුරු කරගන්න. ආවේනික දුකට හුරු කරගත්තාට පස්සේ පේනවා මේක එච්චර තද බල චෝදනා කරන දෙයක් ඇත්තේ නැහැ. මේකත් එක්ක ඉන්න ඕනේ. ඒක තමයි ආර්යයන් වහන්සේලා කරන්නේ. ඒක තමයි රහතන් වහන්සේලා කරන්නේ. ඒ තමයි බුදුරජාන් වහන්සේ කරන්නේ. වෙත පැමිණිච්ච දුකත් එක්ක ගත කරන. නැති කරන්න හිතන්නේත් නැහැ, අඩු කරන්න හිතන්නේත් නැහැ, ව්‍යාපාර කරන්නේත් නැහැ, අව්‍යාපාර ණය. ඒකෝට තේරෙනවා මේ තලතුණා ගතියක් එනවා. ඉතින් ඒක මේ ලියුමේ වාක්‍ය දෙක තුනක වගේ සඳහන් වෙලා තිබුණා. ඒකට පොඩ්ඩක් ගැම්මක් දෙන්න. ඒකට පොඩ්ඩක් කුවා දක්වන්නයි මම මේ වචන පාවිච්චි කෙරුවේ. ඒ නිසා භාවනා කරන හැම කෙනාම මේක බුද්ධි විඳලා තියෙනවා. සමහරු මේකත් නැති කරන්න උත්සාහ කරපුවම සරුවත්සන්සේ කියනවා උඹලා ප්‍රශ්න ප්‍රශ්න සීමාව ඉක්මවලා උඹ තියෙන්නේ. ඔයින් එහාට කරන්න දෙයක් නෑ. ඕක බාරගනින් කියන එක සාකච්ඡාවලදී සරුවත්සන්සේ කීපතාව සඳහන් කරලා තිනවා. ඕකත් ඉක්මවලා ඕකත් නැති කරන්න පුළුවන්ද කියලා අහපු ප්‍රශ්න තියෙනවා සරුවත්සන්සේ ඉන්න කාලේ. වෙන විවිධ ක්‍රම වලට අහන ඒකට සරුවත්සන් සඳහන් කරනවා. ওই ප්‍රශ්න සීමාව ඉක්මවලා තියෙන්නේ. ඔතන තමයි යන්න පුළුවන්නේ. ඔතනින් එහාට වෙන එක පරිණිරවාණය තමයි සිද්ධ වෙන්නේ. පරිණිරවාණයට යනකම් ඔය අඩුම මට්ටමේ පවත්නවා. දැන් වාහනේ ස්ටාර්ට් කරලා ස්ලෝ රන් එකේ තියෙන්නේ, අයිඩල් රන් එකේ. එතකොට පොඩි පොඩි පොඩි පෙට්‍රල් ප්‍රමාණයක් පත්තු වෙනවා. නමුත් එන්ජින් එක දුවන්න බෑ ඒකේ. සමාවෙන්න වාහනේ දුවන්න බෑ. එන්ජින් එක ස්ටාර්ට් කරලා වාහනේ නතර කරලා තියන්න උටන් අයිඩල් රනින් කියලා එකක් තියෙනවා. ආන්න එතන තමයි භාවනා දියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ආවට පස්සේ එතන නතර වෙනවනම් හරි ස්පාසුවක්. ඉතින් ඒක ඒක අත්හදා බැලිල්ලෙම කෙරිල්ලෙම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දරා ගන්න පුළුවන් නම් චෝදනා කරන්න එපා. මාරාන්තික නම් දරා ගන්න බැරි නම් විතරක් අපි ඒක අඩු කර ගන්න හදනවා. ඒත් ආවේනික දුකට අඩු කරුවාට පස්සේ ඒකට Taman හැඩ ගහිලා ඒත් එක්ක ගත කරන ජීවිතය තමයි මේ ආරේ ජීවිතයක් කියලා කියන්නේ. ඒ නිසා ඒකට පාරයි මේ කැපිගෙන එන්නේ. ඒ නිසා 100%ක් දුක නැති කිරීම හිතන්න එපා. උඩුවම් ප්‍රදේශයේ ඉවසගෙන අලුතෙන් දුක නැති කරන අදහසේ මෝඩකම් කරන්න එපා. සැප හොයන්න යන්න එපා. අද්දුම කෙලස් ප්‍රමාණයක් රැස් කරගෙන ඒකේ ගත කරන එක තමයි හරියට වතුර උඩ අදුම ශක්තියක් යොදලා පාවෙන්න ගන්න උත්සාහයක් වගේ එකක් තමයි කරන්න තියෙන්නේ. හැබැයි දම්බිකා ගහ තමයි ඉඳ තියෙන්නේ. ඉතින් පූජනීය ස්වාමීන් වහන්සේ සුසීම සූත්‍රය ඇතුළෙන් ඔබ වහන්සේ කළ දේශනාවලියේදී යම් පුද්ගලයෙකුගේ ඕනෑම චිත්තක්ෂණයක ඇති විචල්්‍ය රාශිය අතුරින් එකක් තෝරන්නේ ආසව, අනුසය, කර්මානුරූප, පුරුදු ආදී අනුභව බව පැවසුසේක. එහිදී මිනිසාගේ ස්වච්ඡන්දතාව ක්‍රියාත්මක වන්නේ කෙසේද යසූ විට කර්ම මාර්ගය සහ ධර්ම මාර්ගය යන දෙකින් එකක් ඒ ඒ චිත්තක්ෂණයේදී තේරීමට ස්වච්ඡන්දතාව යෙදෙන බව කදිමට විග්‍රහ කළසේක. ආයතන සහ විඥාන පිළිබඳ ක්‍රියාවලියේදී මෙසේ ස්වච්ඡන්දතාවයේ යොදමින් කර්ම හෝ ධර්ම මාර්ගයේ තෝරන්නේ ස්පර්ශයෙන් පසු නිමිති ආදිය ගැනීමට පෙරයයි සිටිමි. මේ පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒක ඔයගේ හරිම අමාරුයි එක තැනකට සම්බන්ධ කරන්න. කෙසේ නමුත් චේතනාවම සංස්කාර කියලා කියන චේතනාවට පිට පැමිණෙන අරමුණු ගන්නෙම තෝරලා ඉවර වෙලා. එතකොට කර්මානුරූපව අපිට කොයි දේ දුන්නත් අපි තෝරන්නේ අපේ මනාපේ විතරයි. ඒ අනුව අපේ කර්මපතේ තේරෙනවා. ඒ නිසා අපි මනාපමනාප තියෙන තාක්කල් බාල්ලු වශයෙන්, දාසියෝ වශයෙන්, බැලියෝ වශයෙන් කර්මයට පහඳිනවා. මනාපමනාප දෙකටම ඉඩ දෙනකොට කර්ම චේතනා නැතුව අලුත් පාරවල් පෑදෙනවා. හැබැයි ඒකට යෝගාචරය බයයි. ඒ නිසා සංඥා, චේතනා, මනසිකාර, විතක්ක වගේ චෛතසිකවල තියෙනවා මේක හැරවීමේ ශක්තිය, සුඛාන ශක්තිය. ඉතින් ඒක පාවිච්චි කරලා ඒ යම් ප්‍රමාණයක් තියෙන බව දැනගෙන යන්ත්‍රයට යන්න දෙනවා එකක්වත් ක්‍රියාවත් කරන්නේ නැතුව. චේතනා පාල කරන්නේත් නැහැ, විතක් කරන්නේත් නැහැ, මනස්කාර කරන්නේත් නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා මට ඕන නම් කරන්න පුළුවන්. හැබැයි මම කරන්නේ නැහැ. ඉන දෙයට මූණ දෙනවයි කියලා. එතකොට තමයි යෝගාවචරය විපස්සනාට හිත වට්ටගත්තයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මානසිකාර ශක්තිය උරගා බලන්න ඕනේ. සති ශක්තිය උරගා බලන්න ඕනේ. චේතනා ශක්තිය උරගා බලන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තිය උරගා බලලා හැබැයි ඒවට රජකම් කරන්න දෙන්නේ නැහැ. පාලනේ නතු කරගෙන ඒක පැත්තකට කරලා තියලා යන්න අර. ගුණා කරත්තේ අදිනවනම් ගහන්න එපා ගුණා. අඬහැරෙන් ගෙනියන එකයි තියෙන්නේ. අදින් නැත්තම් ගැහුවා. එහෙම නැත්තම් මේ ගුණාට තර්ජනය කරනවා ගහනවා ඒ කටයුතු කරනවා. ඉතින් මේක හරිය සියුම් කලාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අපිට අවශ්‍ය කරලා තියෙන පාලනය කරගන්න එක නෙවෙයි. අපි මේ සතියෙන් තොරව ගත කරන වෙලාවක මොන තරම් දාස භාවයක්ද තියෙන්නේ මොන තරම් කෙලෙස් ගුහාවකද ගත කරන්නේ කියන එක සතියෙන් ඉන්න වෙලාවේදී තේරුම් ගන්න ඕනේ. පව් නොකිරීමෙන් මොන තරම් කුසල් රැස් වෙනවද කියලා. සතියෙන් කරන්න ඉච්චරයි. කකුසල් කරන්න දෙන්නේ. ඒක දිහා බලන් ඉන්නකොට වෙන කුසලයක් නැහැ. සබ්බපාපසා කරනම් කියන එක සිද්ධ වෙන්න නිසා අපිට වග වෙන්න පුළුවන් මෙන්න මේ කාලය තුල මම කෙලස් රැස්ුනේ නැහැ. ඒකේ අධිකාරී ශක්තිය එන්නේ එන්නේ එන්නේ ওই චේතනා විතක්ක මානසිකාර සතිය වගේ දේවල් Tamanට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒකට ස්වච්ඡන්දය කියලා කියන්න පුළුවන්. නම් ස්වච්ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. අපිට නිෂේධ බලය තියෙනවා මුන්නම විදිහකට පාවිච්චි කරන්න. ඒකෙන් තමයි ප්‍රෙස්ටිජ් එක හම්බ වෙන්නේ. ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ Tamanට පුළුවන්කම තිබුණාට ඒක ක්‍රියාත්මක නොකිරීම හරහා ඒ නිහඬව කියලා දෙන එකම නිකාය තේරවාද නිකාය විතරයි. හැම ශක්තියක්ම තියෙනවා මොන්නම විදියකින්වත් අඳහර පාන්නේ මොන්නම විදියකින්වත් අඟවන්නෙත් නැහැ. කියා පාණ්ඩ යන්නෙත් නැහැ. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ශක්තිය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඇස්තතුව රූපයක් දැක්කට හැසිරෙන්නේ පොට්ටෙක් වගේ. කනට සද්දයක් ඇහුනට හැසිරෙන්නේ බීරෙක් වගේ. නාසයට දිවට කයට යම් යම් අරමුණු ලැබුණට ඒ වොන්තරම ප්‍රනීතව ඉදරන් තියාගෙන අරමුණුත් එනවා. නමුත් ලැබිච්ච අරමුණු කෙරේ ක්‍රියාත්මක කරන්නේ මුතය මෝඩෙක් විදියට. බම්මණෙක් විදියට. එහෙම නැත්නම් ඥානෙ තියුණාට මෝඩෙක් විදියට. පණ තිබුණාට මලමිණියක් විදියට. මේක නිසා කාටවත් එහෙම කරපම් කියන්න බෑ කියලා කියපු ගමන් අනිත් එක නතරහ. නමුත් Tamanට කරතයි. ඒම ශිල්පයක් වෙන කොහොක්වත් නැහැ. මේ තේරවාදයේ විතර හැම හැකියාවක්ම හැම ශක්තියක්ම සඳහා දවසේ හැකියතාක් මහන්සි වෙලා කිසිම දෙයකින් කාටවත් ඉඟි කරන්නවත් නැතුව අන්ධහැර පාන්න නැතුව ගත කරන මේ ජීවිතේ පුරා පුදුමාකාර අධිෂ්ඨාන ශක්ති වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා ස්වච්ඡන්දේ තියෙනවා මොනම විදිහකින් පාවිච්චි කරන්න බෑ. සම්පූර්ණ සබහා ධර්මයට ඉඩාරින්. එතකොට තමයි තේර පටන් අර ගන්නවා මම වතුරේ වැටිලා නහය උඩට උස්සගත්ත මිනිහෙක් වගේ. වතුරේ ඉන්නේ ඇතුළේ ඉනකන් හරි බයයි. හුස්ම ගන්න බෑනේ. යන්තම් ආයේ උස්සන්න පුළුවන් වතුරෙන් උඩට. ආයේ යට යනවා. ආයේ ඉසිලා උස්සනවා. අන්න ඒ වගේ තමයි තේරෙන්න පටන් ගන්න යපෙන්න පුළුවන් ගතියින් එහාට යමක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ලොකු දෙයක් මේ කෙලෙස් පිරිච්ච ලෝකේ. අද තියෙන අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක ආනාපාන සති භාවනාවේ මාලද අධ්‍යක්ීමක් විස්තර කිරීමට මෙය ලියමි. ඔබ වහන්සේගේ කමඨහන් පිරිසුදු කිරීමේ දේශනාවකින් පසු හැම හුස්මකම අවසාන තිත දක්වා ගෙවී යන අන්දම බලා සිටීමි. පුදුමයි. මා මීට කලින් කලේ මූල කර්මස්ථානයේම සොයමින් සිටීමයි. අන්තිම දින දක්වා නිරීක්ෂණය කළ මාහට පුදුම හිස්ගතියක් දැනිනි. ශරීරයක් නැත. හුස්මක් නැත. ගත ඊතා සැහැල්ලිය. මාලද කුසලයේ ප්‍රීතියෙන් එය වටහා දුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ ලැබේවා. මේ අවස්ථාව මාහට ලබා දුන් ධම්මික නිර්ධාරණය අතුරු කාර්ය මණ්ඩලයට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. මා පර්යංක සහ සක්මන් භාවනා ක්‍රම දෙකින්ම වඩා දීර්ඝ කාලයක් සිත තැන්පත්ව තිබෙන්නේ පර්යංකයේදීය. වැඩි වේලාවක් මා සක්මන් නොකොට පර්යංකයටම යනවා. එය මාහට සුදුසුයයි හැඟෙන නිසා එයම සතුටින් අනුගමනය කරමි. චතක්ක සූත්‍රය අසහා නින්දට ගිය මාහට මනසෙන් ගලා එන අතීත සිතුවිලි බාල තරුණ පුදුම හිතුනි මේවා කොහේ තිබී නොකැඩී දිය ධාරාවක් තේ ගලා එන්නේදයි සතුටින් බලා සිටීමි ඉන්ද්‍රිය පහක්ම අක්‍රියවද මනසේ වේගවත් ක්‍රියාකාරීත්වය දුටිමි මේවා විචිත්‍ර ලෙස අපහට පහදා දුන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය සහ උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා මේ සක්කන් නොකරන්නයි කයිවරු කෙරලා තියෙන්නේ ඒක හරියන්නේ නැහැ ගොයියෝ ඒ බුබ්බඩකම කන බතට නෑ. බත් කෑනනම් ගොන් ගහපන් බඩෝ කියලා අඬහැරයක් තියෙනවා කමතේ. බත් කෑවනම් සක්මන් කරපන්. සක්මන් කරුවේ නැත්නම් ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාධිය අවශ්‍යයි. නමුත් සමාධියේ ඇබ්බැහියක් ඒක කුඩු ගන්නවා වගේ. ඒකට ඇබ්බැහි වුණාට පස්සේ ඒක මේ ලෙඩ කරවන්න ඉඩ තියෙනවා. ඒ නිසා සක්මන සමාධිය ඇති කරන මූලද්‍රව්‍ය පූර්වකෘත්‍ය කලයුත්ත තමයි සක්මන. ඒ නිසා මොනම හේතුවක් නිසා හෝ සක්මණට අව탁සිරු කරන්න එපා ටිකක් කරුවාම හරියයි කියලා හිතන්නවත් එපා ඒක දිගට කරන්න මේ ඊපර්දාපුවේ දොස්තර මහත්තයෙක් වේද මහත්තයෙක් කියනවා මේ මම නම් මේ උභාන්තයේත් එක්ක වැඩ කිරීම සක්මණ සම්බන්ධයෙන්මයි ඒක මම නැවත නැවත කියවනවා ඔබ වහන්සේ දන්නේ නැහැ කිව්වා මගේ වේදකන් ලැබලා අන්තභාග රෝගීන් කී දෙනෙක් සෝ වුණාද කියලා මොනම බේතක්වත් දුන්නේ සක්මන් කරලා. අංශභාගයට තියෙන හොඳම උත්තරේ. අංශභාගයට තම කරෝලා බුද්ධියගෙන ඉන්නවනේ මේ ගෙයි පිළිගන්නට වෙලා ඒක හරියන්නේ නැහැ. පුළුවන් තරම් සක්මන් කරන්න දෙන්න. සක්මන් කරපු ගමන් ඔක්කොම ෆිසියෝതെරපි හරියනවා, රිෆ්ලෙක්සොලොජි හරියනවා, හිත නැගිටිනවා, නිකම්ම තනිපෙන. ඒක නිසා මේ වෙද මහත්තයා කියනවා මම වෙදකම් කරාට මේ අන්තභාගෙට මම කියන්නේ මොකක්වත් නෙවෙයි උන්ට වැලි පොලොක පුළුවන් තරම් සක්මන් කරන්න. මමත් කරන්නේ ඉච්චරයි. ඒකෙන් තමයි මම ඔබ හන්දි අඳුරගත්තේ කියලා. ඒ නිසා සක්මන අඩු කරන්න කිව්වොත් නම් කන කපනවා. කකුල් දෙකෙන් අල්ල ගහන දක්වල ගලී. අඩු කරන්න එපා. ඒක සජීවීව තියාගෙන ඉන්න. එතකොට නම් කවදාවත් භාවනා පිළිහිමක් වෙන්නේ නැහැ. ඔව් ඒක අවසාන ප්‍රශ්නේ කියලා මේ වර්තගත උනේ තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. වෙන කාට හරි මේ අපි අත්හිත වූ ප්‍රශ්න වලට උත්තර බඳින්න හෝ වෙන කිව යුතු කළ යුතුක් තියෙනවා නම් ප්‍රශ්න වශයෙන් කරුණා කරලා කාලයේ ප්‍රයෝජන ගන්න. අවතරයි ස්වාමීන් වහන්සේ සක්මනේදී මට හොඳට ඒක කරගෙන යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පරයන්කේ තමයි ස්වාමීන් වහන්සේ කරගෙන යන්න අමාරු. වාඩි වෙලා ඉන්න අමාරුයි. ඒ කියන්නේ වාඩි ලයින් වල තියෙන වේදනාව ගැනද කතා කරන්නේ මූල කර්මස්ථානෙට මූල කර්මස්ථාන හිත යන්නේ නැති එකද කතා කරන්නේ නැත්නම් Tamanට ඕනේ ඉරියව්ව ඉන්න බැරි කමද කතා කරන්නේ මූල කර්මස්ථානට හිත යනවා ස්වාමිනවා පටන් ගන්නනි පැය භාගයක් විතර වගේ යනකොට වේදනාව වගේ ඉතින් පැය භාගයක් හිටපම තුන්සරයක් බුදු වෙන්න පුළුවන් පැය භාගයක් කියන්නේ පුදුම සෙල්ලමක් ඔච්චර වෙලා භාවනා කරන්න එපා බෑබාගේ කම්බලන ඉතින් බෝනසුත් එක්ක හම්බෙලා තියෙන. ආයෙ මොනවද ඉල්ලන්නේ? දැන් මොකද්ද ඔය කන්දස් ක්‍රියා මොකද්ද කනවින්ද මොකද්ද? එක දිගට වාඩි වෙලා ඉන්න බෑ ස්වාමීන් වහන්සේක. හරි ඒ කියන්නේ එක දිගට ඉරියව්ව කොහොමද වාඩි වෙන්නේ? වාඩි වෙන ඉරියව්ව කොහොමද වාඩි වෙන්නේ? ඉතින් ඒ විදිහට ඉන්න බැරි කමද තියෙන්නේ නැත්නම් පුටුවක ඔය වාඩි වුණොත් ඉන්න පුළුවන්. පුටුවක් වාඩි වුණොත් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා වාඩි වෙලා ඉන්න බෑ කියලා චෝදනා කරන්න එපා. මට මේ විදිහට වද දෙන්න බෑ පෑ භාගයට වැඩි කියලා කියන්නේ. කියලා නෑ නේද ගන්න කියලා අහවල් ක්‍රමයේද? නිසා ඔහොම වාඩි වෙන්න. එතකොට අපිට තේරෙනවා මෙන්න මෙච්චර මගේ පැය භාගයකට මල වයින්නෝ. ඊට පස්සේ බලන්න මේ වගේ ආසන දෙලා දණු දෙක පල්ලෙහාට දාලා. කොහොම හරි කරලා ඒක දීලා බලනවා. එතකොට යාට පැය භාගයෙන් පැනනට පස්සේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒකත් බලන්න ඕනේ ඒ ඉන්න කාලේ පුළුවන් තරම් ආනාපානෙටම නැත්තම් මූල කර්මස්ථානෙම දාලා ගත කරන්න. එතකොට මේ ඉරියව්ව නැත්නම් ආසනය කියලා මේකට කියන්නේ ආසනය වෙනස් කරමින් පරිශීලන කරන්න. මේක හොඳයි තමයි අඩුව මට්ටම දැනගන්න. වැඩිම වෙහෙස එන පරියන්කේ මේ ආසනේ මේක. අනික ආසන දීලා බලන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද මේකෙදි තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න බැරි එක නෙවෙයි තියෙන්නේ මට ඕනේ ආසනය කරන්න බෑ කියලා. ඒක ඒකම උපමානයක් කරගන්න අර විදියට වඩින් වර දවසේ අවශ්‍ය දවසේ වෙලාවල් තියෙනවා පරියන්කට yaadena වෙලාවල් තියෙනවා හරියන්නේ නැති වෙලාවල් එනවා yaadena වෙලාවෙදී නම් මෙහෙම උනත් ඉන්න පුළුවන් හරියන්නේ නැති වෙලාවෙදී ගැළපෙන ආසන දීලා කොහොම හරි කයට අවශ්‍ය කරන සප්පාය කරුණු අනුග්‍රහය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ දැන්න තියෙන්නේ කය මේ මිරිකලා වද දීලා වැඩ ගන්න ගතියක් ඒකත් තියාගෙන ඉන්න පැත්තකින් හැබැයි දිප් පුරාවට එහෙම කරන්න එපා. බලන්න ඉරියව මාරු කරලා පහසු පුටුවක වාඩි වෙලා කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. හැබැයි භාගයක් හම් වෙනවා නම් ඒක අතවාසියක්, අතවැඩි ලාභයක්. අය වෙන්න දෙයක් නෑ. උන්කක් සෙල්ලම් කරන්න ඕන. හොඳයි වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට මිතුරු කාලයේ සක්න සඳහාම ගත කරන්න පුළුවන්. වේලාව සටහන් වෙන්නේ 1:45යි. අපි මෙතන 3 දක්වා කාලය සක්මන් සඳහා ගත කළ තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච ශීල දිනාටම තෙරුවන් සරණයි